කිසිම අපහාසයක් වුණේ නෑ නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් නඩුකාරතුමාගේ කටයුතු හමාර කළාට පස්සේ නඩුකාරතුමාට මම කිව්වා ස්වාමීනි මට පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි මේ රණවිරුවට ඇප දෙන්න අපිව ඇතුළට ගන්න මේ 29ක් විතර ඇවිල්ලා ඉන්නවා. ඉතින් නඩුකාරතුමා බොහොම සාවධානව මගේ කතාවත් අහගෙන හිටියා. එතුමා එතුමාගේ පැහැදිලි කිරීම් ටිකක් කළා. කිසිම අපහසයක් වුණයි කියලා අපි හිතන්නේ. මොකද අධිකරණයේ ඉන්නේ මොකෝ සර්ව බලධාරීද ඉවරු නෙවෙයිනේ මිනිස්සුනේ. මම උසාවියෙන් එළියට එනකොට මම දැක්කා මේ ඔළුව හංගගෙන ඉන්නවා මේ ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිඳ. NGO කාර්යයට ටිකක් හිටියා මෙතන. සන්ධ්‍යා දැක්ක ගමන් මට හිතුණා මෙයාට මොකක් හරි කියන්න. ඒක අපේ යුතුයකමක්නේ. රටේ ත්‍රිවිධ හමුදාවටම අපහාස වෙන විදියට සංධ්‍යා එක්නැලිකොට ජිනීව වලට ගිහිල්ලා තමිල් ඩයස්පෝරාවත් එක්ක එකතු වෙලා රාජ්‍ය නවන සංවිධානත් එක්ක එකතු වෙලා ඇය කියනවා ප්‍රදීප් ළඟ තිබුණා ඕනතරම් තොරතුරු ත්‍රිවිධ හමුදාව කෙමිකල් වෙපන්ස් නැතම් මේ රසායන අවි පාවිච්චි කලාය කියලා. එහෙනම් ඉස්සලමත් අරන්ගොඩ ගන්න ඕන කවුද? සන්ධ්‍යාඥලි ගොඩනේ. ඒ මූණටම කිව්වා ලෝකේ වටේ ගිහිලා කේලම් කියන්න එපා. ඊට වඩා හොඳයි හිඟා කන එක කියලා. ඒක කියන්න අපි බය වෙන්න ඕනේ. ඔච්චරයි කිව්වේ.